කායඡන්ද ප්‍රතිඵලය අපි ප්‍රකාශයට පත් කර අවසන් කරලා තියෙනවා. ඒ වගේම රාජකීය විද්‍යාලයේ DS සේනානායක විද්‍යාලයේ ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳව මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ප්‍රතිඵල අපිට ලැබෙමින් පවතිනවා. ඒ අනුව ආසන මට්ටමින් ප්‍රතිඵලය තව නොබෝ වේලාවකින් අපිට ලබා දෙන්නට පුළුවන්කම ලැබෙයි. විශේෂයෙන්ම පක්ෂය පක්ෂ වශයෙන් දිස්ත්‍රික් ප්‍රතිඵලය ලබා දීමට තව පැය දෙකක් පමණ කාලයක් ගත වේ කියලා මම විශ්වාස කරනවා. මනාප ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීම ඊට පසුව ආරම්භ කරන්න බලාපොරොත්තු